හලෝ සේවා සර්ණයි. ආ බුද්ධෝත්පාද ස්වාමීන් වහන්සේද? ඔව් කතා කරා. ආ වහන්සේගේ දේශනා ප්‍රාචාර්යට নমස්කාර කරනවා මුලින්ම. මම මේ කතා කරන්නේ නවර පැත්තෙන්. ඉවර හිඳගෙන මම දැන් මට වයස අවුරුදු 73ක් වෙනවා. මම අවුරුදු 20ක විතර ඉඳන් මේ සත්‍ය ගවේෂණය කරගෙන ආවා. මුලින්ම අර අහලා ඇති ඔබ වහන්සේ සිරිවර්ධන කියන එතුමා ළඟ දේශන ඇහුව අවුරුදු 10කට වැඩි කාලයක් 15කට කිච්චු කාලයක් ඒ වගේම ආරණ ධම්ම හොඳයි කියන ධර්ම දේශනා කරන හැම ස්වාමීන් වහන්සේ ළඟටම ගියා ඉතින් මට මේ දේශනා කරන දේවල් සුත්තමය වශයෙන් තේරුණා නමුත් කිසිම ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඒ තැන්වල පෙන්වෙන්නේ නැහැ ඒ ඔබ වහන්සේගේ දේශනා දැන් මම 50කට කිච්චු ප්‍රමාණයක් ඇහුවා ඒ මට අර අහලා තිබුණ දේවල් අර මේ තේරෙන්නේ සුළු විදිහට සොපියානෝ සුත්සෝපේස විදිහට මට දැන් දැනෙනවා මේ කියන්නේ මේකයි කන්නාඩියේ දැන් අහලා තිබ්බා කන්නාඩියේ රූපේ බලන්න පෙර තිබුණෙත් නෑ බලන්න කොටත් නෑ බැලුවට පස්සෙත් නෑ කියලා. හැබැයි මට ඒක එහෙම කිව්වට දැනුමක් විතරයි තිබුණේ. මට වහන්සේගේ වන් දේශනාවක් අහගෙන ඉන්නකොට මට ඇත්තටම ප්‍රත්‍යක්ෂ වුණා. දැන් මෙතන මම නැත්තම් මම කන්නාගේ තුලනේ හිත තියෙන්නේ. ඒකට මම එතන ඉන්නවා. ඒක නිරුද්ධ වෙනකොට මම නිරුද්ධයි සමස්තයම නිරුද්ධයි කියන්නේ. ඒ වගේ මට වැටහෙමින් යනවා දැන් වහන්සේ මේ දේශනා කරන දේවල්. ඉතින් මට මම ඒ වුණාට මට දැනෙනවා මම කොතනක හරි ඉර වෙලා වගේ ඉන්නවා කියලා. වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත්. ආ ප්‍රායෝගිකව සිතට එන අරමුණු සාමාන්‍යයෙන් සිහියක් තියනවාද අරමුණු පේනවාද? මට හරි ඉක්මනටම දැන් අරමුණක් කෙනකොට මම ඊට පැහැදිලිව කරගෙන තියෙනවා මට ඒක ලග්ගවල පෙන්නනවා මේ දෙයක් නෙවෙයි කියලා. වැඩි මොහොතක් කියන්නේ කියන්නේ ඉතිරිලා කෙනකොටම හිත කියනවා මේක මේ මේක වැරද්දක් මේක මායාවක් කියලා. හැබැයි මට මෙහෙම දෙයක් තියෙනවා මට දැන් සාමාන්‍ය සිදුවීමක් මට සිදුවීමක් වගේ දැන් රූපවාහිනියම අරම ගැනීමක් දැන් මිනිමෙල් මතකට ඉස්සර නම් ඇගෙනවා දැන් එහෙම නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ කම්පනය මට මේ Tamange කෙනෙකුට දැනෙනවා. තදට 100ට 100ක් නෙවෙයි 100ට 60ක් 40ක් වගේ Tamangeට දැනෙනවා. අපේ පැහැදිලි කරන කාරණා හොඳින් ශ්‍රවණය කරන බව පැවසුවානේ. එහෙම නේද? එහෙමයි ඔව්. එතකොට දැන් මේ අම්මගේ වයස කීයක් වගේද? මේ 73 මේ යන්නේ. 73 යන්නේ. මම ගුරුවරියක් මම ගුරුවරියක්. එතකොට දැන් ඇත්තටම කොච්චර කාලයක ඉඳන් මේ සිතට සිහිය පවත්වමින් කටයුතු කරනවද කියන එක දැනගන්න ඕනේ. ඒක දිගින් දිගටම කරා ස්වාමීන් වහන්සේ ඒවත් එක දිගට අවුරුද්දකට අවුරුදු දෙකකට වැඩි නේද? ඔව් ඔව් නමුත් දැන් අපි අපි පැහැදිලි කරන විදිහට මේ සිතට එන අරමුණු සිහිය පවත්වන්න අරමුණක් ඇති වෙනවා නැති වෙනවා ඒ අරමුණු එනවා දැනෙනවා ඒ කියන්නේ ඔබතුමියට අරමුණු එතකොට මේ එතකොට ඔබතුමියට මේ දැන් ඔබතුමිය සාමාන්‍යයෙන් අරමුණක් සිතට එනකොට ඒ අරමුණක් ඇතුණු බව වැටහෙනවා ඒ මොහොතේම සිහියක් තියෙනවා දෙයකට එහෙමයි එහෙමයි මට මේ ඔබ වහන්සේගේ දේශනා හඳුනාට පස්සේ තමයි ඒක දැන් මම කියන්නේ හිත කියන එක මමම කියන එක මට තදටම දැනෙනවා ඒ කියන්නේ හිත මගේම ප්‍රතිබිම්බයක් කියන එක මම දකින්නේ මම දාගත්ත දත්තව ටිකම තමයි කියන එක ඒක මට ඊටාම කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන්ම වගේ වැටහෙනවා ඒ කියන්නේ දිට්ඨිය කියන්නේ එතන මම දිට්ඨිය වෙන මම දිට්ඨිය වෙනවා එතන එතක මේ ඉන්න තැන කිසි කිසියක් කිසි දෙයක් නැහැ කියන එක මට මම දන්නේ ඥානෙට අන්න එතන අන්න එතන මේ මේ ඔය බාහිර දැන් ඔය පේන දේ තේනවනේ බිත්තිය ගහයම කියලා මොන වුණත් ඒ හැඩතල හැඩතලනේ හැඩතල දැන් හැඩතල වල පේන්නේ නැති කමක් නැහැනේ දැන් පේනවනේ පොල් ගහ කියලා පේනවා බිත්තිය කියලා පේනවනේ දැන් ඒක තියෙනවනේ එතන මේ මේ මේ මේම් කියලා මෙහෙම දැන් දැන් එහෙම ස්වභාවය තියෙනවනේ ඒ සිතට එහෙම වර්ණ හැඩතල වලට එහෙම පේන ස්වභාවය. එතකොට එතකොට එතකොට ඒ ස්වභාවයේ ඒ පේන ඒ සිහිය එතන එතන මේ මේ දැන් පේන ස්වභාවයේ එතන එතකොට එතන නම් ටිකක් තියෙනවානේ මේ පොල් ගහ කියම කියලා. <coughs> එතකොට මේ මෙතන දැන් මේ සිත දකිනකොට දැන් දැන් සිතට සිහිය පවත්නකොට ඔබතුමිය කොහොමද මේ ස්ථානය දකින්නේ මේ මේ පොල් ගහ සිතට එන අරමුණු කොහොමද දකින්නේ? සංඝාංශ මට මුලින්ම මේ ඩෝකෙත් එක්කම නම ආවා. දැන් බොහෝ විට මම එන්නේ නෑ. දැන් බල්ලෙක් කියනවා හඳ විතරක් කියලා දැනෙනවා. මම ඒක ඇත්තටම අර ධාතු විදියට තමයි බලන්න ගත්තේ. දැන් මම මෙතනක් ධාතු එතනක් ධාතු කියන ඒ ඒ විදිහටත් මම යොන්සමන්ස් කරා. ඔව් එතන ධාතු විදිහට කියන්නේ අපි එතනක් හිතනවානේ. දැන් එතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ අවදිමත්කමක්. ඒ කියන්නේ මෙතන තියෙන්න ඕනේ මේ මේ මේ දැන් මෙතන දැන් මේ දැන් අපි කියන්නේ නම් නැති ලෝකයක් දකින්න කියලා. එහෙමයි. දැන් ඒතකොට ධාතු ස්වභාවයක්මනේ එතනක් තියෙන්නේ. නම් නැති ලෝකයක් කිව්වහම මහ භූත වගේ ධාතු ස්වභාවයන්නේ. එතකොට ඒක එකම ස්වභාවයක්නේ. ඔව්. එතකොට මෙතන මෙතන දැන් අපි දකින්න ඕනි යථාභූත ඥානය කියන එක දැන් ඔබතුමීට අපි හිතනවා යෝනිසෝ මනසිකාරයේ තියෙනවා දැන් සිහිය පවතිනවා. එන අරමුණට 100යි. දැන් શબ્දයක් ඇති වෙනවා 100යි. ඒ શબ્දේ නැති වෙනවා 100යි. එතකොට ඒ શબ્දය තුළ දෙයක් දකින්න යන්න එපා. එහෙමයි. શબ્දය තුළ දෙයක් හොයන්න යන්න එපා. શબ્දේ දෙයක් කරගන්න යන්නත් එපා. එතකොට එතන <clears throat> වර්ණේ දෙයක් හොයන්න යන්න එපා. වර්ණේ දෙයක් කරගන්න යන්නත් එපා. ඒ ඒ වර්ණ හැෙනවා, හැඩතල එනවා, ශබ්දත් එනවා. ශබ්ද ශබ්ද විතරක් වෙනවා. දෙයක් හොයන්නේ ඒ කියන්නේ මෙතන අපිට ඇහෙනවා. අපිට එනවා. කපුට කියලා එනවා. නමුත් දෙයක් එතන එතන සිහිය පවත්වමින් කපුට කියන කම්පණයට ඒ සිහිය ඇති වෙනවා. කපුට කියන සිහියත් ඇති වෙනවා. ඒ ඒ ඇති වුණාට එතන දෙයක් හොයන්න යන්න එපා. ඒ කියන්නේ එතන මෙනෙහි කරන්න. ශබ්දේ ශබ්දයක් විතර බව. වර්ණේ වර්ණයක් විතර බව මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් කටයුතු කරන්න. අභ්‍යන්තරයෙන් කාටවත් පේන්නේ සාමාන්‍ය අනිත් අය සමග මේ විදිහටම ඉන්න. ඒ විදිහටම කටයුතු කරන්න. නමුත් අභ්‍යන්තරයෙන් සිය පවත්වන්න. දෙයක් නැති බවට සිය පවත්වන්න. ඒ කියන්නේ මේ අපි හදාගත්ත නාමයේ තියෙනවානේ. ඒ නාමයම තමයි තමන් කියන්නේ දෙයක් කියන්නේ. ආත්මයක් කියන්නේ. එතකොට එතන සිහිය පවත්වනවා කියන දේ ඒ අපිට කරන්න පුළුවන් වෙන්නේ ස්කන්ධයේ උදේවැය දැකීම කියන එක. එතනදී අත්තගමය කියන්නේ යථාභූත ඥානයෙන් ඒ දෙයක් කරගන්න නැතුව දකින්න එක. දෙයක් කරගන්න නැතුව දකින්නකොට තමයි ඇත්තටම එතන එහෙම දැන් නැති බවට අත්තගමය සිද්ධ වෙන්නේ. වය ඥානේ නැති වෙනවා. අරමුණේ වටිනාකමක් නැති වෙනවා. වායඥාණය කියන එක අත්තගාමය කියන එක හරේ නැතිවීමයි චන්දරාගය නැතිවීමයි සිද්ධ වෙන්නේ. නමුත් එතන අපි දකින්නේ දෙයක් නැති බවයි. දකින්නේ දෙයක් නැති බවයි සිද්ධ වෙන්නේ චන්දරාගය නැති වෙන එකයි. මේ දෙක දෙකක්. ප්‍රතිපදාව තුළ අපි පෙන්වන්නේ දෙයක් නැති බවයි. වැටහෙනව නේද? මේ සීල දැන් මුලින්ම දැන් කලින් කරපුවා ඒවා අදාළ නැහැ. මේ විදිහට මේ විදිහට මෙනෙහි මෙනෙහි කරන්න යථාභූත ඥානෙ සිහි කරන්න ප්‍රතිපදාව සකස් කරගන්න දෙයක් නැති බව පෙන්වන්න හැම මොහොතෙම දෙයක් නැතිව දැන් සක්මන් භාවනාව කරන්න පොඩ්ඩක් එතකොට ශබ්දයෙන් පොඩ්ඩක් මෙනෙහි කළා දෙයක් නැති බව ඒ ශබ්දවල දෙයක් හොයන්න යන්න එපා ශබ්ද ඇහෙනවා දෙයක් එනවා දෙයක් කියලා දැනෙනවා ඒක නැති වෙන්නේ නැහැ නමුත් මෙතන මෙනෙහි කිරීම තුළ ටික ටික දියවී යාමක් සිද්ධ වෙනවා ඒක නිතරම අපිට කරන්න පුළුවන් කරන්න පුළුවන් දේ තමයි ඒ ඒ උද ස්කන්ධේ උදේවා දැකීම කියන කාරණාවේදී යථාභූත ඥානය යෝනිසෝ මනසිකාරට යථාභූත ඥානය. ඒ සත්‍ය දැකීම. ඒ සත්‍ය දැකීම. ඒ කියන්නේ මෙතන මෙතනදී අපි සිතට එන අරමුණම තමයි සිත කියන්නේ. සිතේ සත්‍ය දැකීම කියන තැනේදී යථාභූත ඥානය කියන එකේ අපි මේ අපි මෙතන මෙතන යෝනිසෝ මනසිකාරයට මෙතන මෙනෙහි කිරීමක් තියෙනවා. සවිතක්කන් සවිචාරං කියනවා. ඒ කියන්නේ මේ එන අරමුණේ සත්‍ය දකිනවා කියන එක. දෙයක් නැති බව දකිමින් දැන් ඔබතුමිය මහා වීරයක් ඒ කියන්නේ අධ්‍යන අභ්‍යන්තර වීරය කියන්නේ අපි ඒක අභ්‍යන්තරයේ තියෙන එකක් අධ්‍යාත්මික පැත්තේ තියෙන්නේ. නමුත් ඒක අපි බාහිරට මේ දඟලන එකක් නෙමෙයි අතින් පයින් දඟලලා වෙහෙස වෙන දෙයක් නෙමෙයි. මහා අධ්‍යාත්මික ශක්තියකින් අපි ඒ සිතට සිහිය පවත්වමින් කටයුතු කරනවා. එතනදී බාහිර සද්ද බද්ද වැඩි වෙනවා නම් පිරිස වැඩි වෙනවා ගෝසා වැඩි වෙනවා තමයි අපිට තවත් හොඳින් මේ අර වීර්ය කියන එක තියෙන්න ඕනි යන්නේ වෙලාවට. ඒ කියන්නේ ඒ වෙලාවට අපිට පිළිහෙන්න බෑ. අපි ගැටෙන්න යන්න බෑ. මට මේ ශබ්ද කරන්න එපා මම මේ භාවනා කරනවා එහෙම දේවල් වලට යන්න බෑ. නෑ. ස්වාමීන් සමාවෙන්න මම ජීවිතේ මහා විශාල කොටාචාරවට නොවුණු තරම් මාත් මෙතනදී මෙතනදී අම්මත් එක්ක මෙතන තව ටිකක් කතා කරන්න තියෙනවා. අපි කොච්චර වෙලින් දේවල් කතා කරත් පළක් නෑ. අම්මා මේ ප්‍රායෝගිකව මෙතන හරියට දැන් වයසත් එක්කලා බලනකොට මේ මේක දැන් හොඳින් ගලප ගන්න ඕනි මේ මේ කාල සීමාව වෙනකොට මොකද අපේ ජීවිතය අස්තිරයි ඒක කොයි මොහොතේ හරි පොළොවට ෆස් වෙනවා පංචස්කන්ධේ ඊට කලින් අපි මේ මේ මේ සත්‍යද අපි අපි යම් කිසි පොඩ්ඩක් හරි එක මොහොතක් හරි තප්පරයක් හරි එක දවසක් හරි අපි මේක හරියට දකින්න ඕනි. එහෙනම් අම්මේ දැන් මේ සිහිය මේ මෙහොතේ එන අරමුණු ඒ සත්‍ය දකින්න එක මේ කලින් කරා වෙන්න පුළුවන් කරලා එපා වෙලා වගේ තේනත් පුළුවන්. එතන අතහැරලා තේනත් පුළුවන්. දැන් එහෙම සිතට එච්චර සිහියක් නැති වෙන්නත් පුළුවන්. යම් කිසි විදිහක අර ඔරුව ඔරුව පෙරළුණා කියන්නේ ඔරුව පෙරළුණා වගේ වෙන්නත් පුළුවන්. සමහරවිට අපිට පුළුවන් නැවත ඔරුව සකස් කරගන්න. නැවත කෙලින් කරගන්න පුළුවන්. නැවත ප්‍රතිපදාව සකස් කරගන්න පුළුවන්. අම්මා මේ මේ එන අරමුණ දකින්න, සිහියෙන් දකින්න, කටයුතු කරන්න. ළමයි එහෙම ඉන්නව නේද? ගෙදර පිරිස ඉන්නවද? මුණුබුරාලා එහෙම ඉන්නවද? පුතාලා දෙන්නෙක් ඉන්නවා මොන පුරලා ඉන්නවා ඒගොල්ලෝ මාත් එක්ක එච්චර සම්බන්ධ නෑ මගේ මාත්‍ය හරියට නෙමෙයි කතා බහ කරන එක කරන එතනත් ධර්මයේ දකින්න කොයිතරම් දුරට ඒවයි මිදි මිදි යනවද කියන එක දකින්න මේ සිතට එන අරමුණට ගැටෙන්න යන්න එපා ඇලෙන්න යන්න එපා ඒ කියන්නේ අරමුණේ සිහියෙන් ඉන්න තමන්ගේ හිත ඇලෙනවද ගැටෙනවද කියන එකටම 100 100න් ඉන්න කළු ගලක් කළු ගලක් අපි උරච්චි කරනවා නම් කළු ගල දිය මේ උරච්චි කළා දිය කරන්න කොච්චර අමාරුද නේද? එහෙමයි. අන්න ඒ වගේ තමයි මේ සිතේ තියෙන කහට, ලාටු මේ සිතින් තදට බැඳිලා තියෙන දේවල් තියෙනවා. ඒවා හරි අමාරුයි දිය කරන්න. නමුත් අපිට වෙන කල හැක්කකුත් නැහැ. අපිට මේකේ දියුණුව තියෙන්නේ කුසලයේ තියෙන්නේ, දක්ෂතාවයේ තියෙන්නේ මේ ආරමුණේ සිහිය පවත්වීම තුලමයි. එතකොට එතන බොහොම S2 පියාගෙන පිරිස හිටියත් කමන්නේ. S2 පියාගෙන අභ්‍යන්තරයට සිහිය යොමු කරන්නේ. හොඳයි. අභ්‍යන්තරයට සිහිය යොමු කරන්න. හොඳින් සිහිය යොමු කරලා බලන්න මේ සිත දුවන්නේ කොහමද කියලා. ඒ සිත දුවන ආකාරය දකින්න. Taman අලිච්ච තැන් බලා දිහා බලන්න. දැන් කලින් අරමුණු එනවනේ පෙර සංඥා එනවනේ. පෙර සංඥා එනකොට ඒ ඒ ඒ සංඥා එන තැන් හඳුනා ගන්න මේ මේ මට වැඩියම මතක් වෙන්නේ දුවව. වැඩිය වැඩියම මතක් වෙන්නේ මහත්තයා. වැඩියම මතක් වෙන්නේ ගෙදර. වැඩියම මතක් වෙන්නේ ඉස්කෝලේ ළමයි. පාසලේ. මොනවා හරි අන්න එතන සිහිය පවත්වනකොට ඔබතුමියටම වැටෙනවා තදින් ගැටුණු වැදුණු අරමුණු මොනවද සරලව නොදැනෙන දැන් අතීතයේ සිහි නොවන තැනුත් තියෙන. ඒවා මොනවද කියන එක අර තදින් වැදුණු තැන් හඳුනා ගන්න. දකිමි. අන්නේ තදින් වැදුණු තැන් හඳුනාගෙන අන්න ඒ අරමුණු තමන් මායාව විදියට දකින්න. මාර්ග සංඥා ආත්ම සංඥා ඒවා තමයි ගොඩක් තදින් තියෙන්නේ. ඒවා තමයි එතකොට අපිට මේ ආත්මයේ තියෙන බවට ගලව ගන්න බැරුව ඉන්නේ. එතකන් අපිට මේ දුකෙන් මිදීම කියන එක ප්‍රමාද වෙන්නේ එතනයි. එහෙමනම් එතනට සිහියක් තියන්නත් ඕනි. හඳුනා ගන්නත් ඕනි. කොතනද මේ තියෙන්නේ? තමන්ගේ පාරුව තමන් සාදා ගන්න ඕනි කිව්වේ. තමන්ගේ අඩුපාඩු තමන්ම හදා ගන්න ඕනිනේ. අඩුපු පාරු නෑ මහණෙනි කිව්වේ ඒකනේ. කෙනාට කෙනාට මේවා වෙනස්නේ. වෙනස්. දැන් දකින්න ඕනේ තැන සිහිය පවත්වන්න ඕනේ. මෙතනදී මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මේ විදිහට තමන් හොඳ උත්සාහයකින් කැපවීමකින් වීරයකින් සිහිය හොඳින් පවත්වමින් යනවා කියන්නේ අපින් පයින් දඟලන දෙයක් නෙමෙයි. කාටවත් කියන දෙයක් නෙමෙයි. ඔව්. අභ්‍යන්තරයේ සිහිය අධ්‍යාත්මික දියුණුවයි දැන් මේ මේ මේ දියුණු කරන්නේ. එතකොට එතනට හොඳ හොඳ සිහියෙන් යන්න ඕනි ගමනක් මේක. ඒ කියන්නේ තමන් ඇලෙන තැන් වලින් ගැටෙන තැන් වලින් පොඩ්ඩක් මිදෙන්න. ඔය පාට් බර්ත්ඩේ පාටි උත්සවය මේවා තියෙන තැන් වලට යෑමෙන් සිද්ධ වෙන්නේ තමන් යෝගාවචරයක විදිහට පුහුණු වෙන අවස්ථාවනේ. එතකොට ඒවයින් පිරිහෙන එකනේ වෙන්නේ. තවත් පොතනදී අඳුරන කෙනෙක් හම්බුනොත් ඒවට ඇලෙන එකනේ වෙන්නේ. පුළුවන් තරම් අන්න ඒ විදිහට සබ්බා සබ්බාස සූත්‍රයේ තියෙන ආකාරයට පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා සංවරා පහතබ්බා අදිවාසනා පහතබ්බා පටිසේවනා පහතබ්බා කියලා පෙන්නනවානේ එතකොට තමන් ආසම කෑම ඒ කෑම තියෙන වෙලාවට ඒවයි නොකා පොඩ්ඩක් වීරියක් ගන්න ඒ කියන්නේ තමන් ඒවට ලොල් වෙනවද කියලා තමන් කන්න දෙන්න ඕන ඒ කියන්නේ තමන් තමන්ගේ වෙන් වෙන ස්වභාවයක් මෙතන තියෙනවා තමන්ට ඕන කන්නත් පුළුවන් හැබැයි දැනගෙන තමන්ට ඔව් තමන්ට ඕන නම් තමන්ගේ හිත කන්න ඕනි කියන වෙලාවට නොකා ඉන්නත් පුළුවන්. ඒත් සිතට සිහිය පවත්වනකට විතරයි යෝක සිහියෙන් කරන්න පුළුවන්. දැනගෙන සිහිය පවත්වමින් ආවට කන්න ඕනි දෙන්නම් කියලා කන්න දෙනවා. ඒ වගේම කන්න ඕනිනේ දැන් ඕනේ දැන් ඇති කියලා තමන් සිහියෙන් එතනින් නවතිනවා. අර රාගයට යන්නේ චන්ද රාගේ පිනවන්න යන්නේ. පිනවනවා කියන තැනින් අයින්ට වෙනවා. ඉවත් වෙනවා. අර සම්බස්ස සූත්‍රයේ පෙන්නනවානේ. පටිසේවනා පහතබ්බා එතකොට පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවම් පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවම් පටිසංකා යෝනිසෝ අර ගිලාන පච්චම් පටිසේවම් හැම දෙයකම කියනවනේ. එතකොට පටිසංකා යෝනිසෝ කියන්නේ තමන් ඒ සිත ගලන අතර ගලන්නේ නැහැ කියන එකයි. එතකොට ඒවා පිනවන්නේ නැහැ. චන්දරාගේ. ඒ පිනවන්නේ යනවාද කියන එක හැමතිස්සම කල්පනාවෙන් ඉන්නේ. දැන් මොනවා හරි දැන් හරියට සබන් කෑල්ලක් නැතුණා තමන් නැ තියෙන පුංචි කෑල්ලෙන් හරි ගා ගන්නවා. හැමතිස්සම හිත නිවා ගන්නවා. කමන්නෑ ওই තියෙන දෙයක් ඔය මේ ඇඳුමත් හොඳයි කියලා අන්න එහෙම තියෙන දෙයකින් අර සෑහීමටපත් වෙනවා. අල්පේච්ඡ ජීවිතයට එනවා. ඒක පහසුවක් වෙනවා. ඒක පහසුවක් වෙනවා මේ ඕනාට වැඩිය මේ සිතට මේ ආත්මීය ස්වභාවය ගිලිහිගෙන යන පැත්තට හැරෙනවා. ඒත් එක්කම තමන්ට දැනෙන ස්වභාවවල දියුණුවක් ඇති වෙන ගන්නවා. මේක ඉතාම දියුණු දෙයක් මේ කියන්නේ. ඇහෙනවද? මේ අතිශයම වැදගත් දෙයක් කියන්නේ. ඒ කියන්නේ මේ මෙහි විදිහට තමන් සිහියෙන් කටයුතු කරනකොට තමන්ට මේ සිතුවිලි වලට අයිති නැති ස්වභාවයකට හැමතිස්සම සිතක් ඇති වෙන බව දැනෙන දැන් සිහියක් තියෙනවානේ. දැන් මට මෙහෙම ආසාවක් ඇති වුණා කියන සිහියක් තියෙනවානේ. අන්නේ සිහිය මොකද්ද කියලා බලන්න. තමන්ගේ සිහිය මොකද්ද කියලා බලන්න. දැන් සිත එන බව දැනෙන සිහියක් අවදි වෙනවානේ. දැන් ඔය යථාභූත ඥානෙ පෙන්නන එක වෙනම දෙයක්. ඒක ප්‍රතිපදාව තුළ ඒක කෙරෙන්න ඕනි. නමුත් ඒත් එක්කම තමන් සිහිය යෝනිසෝ මනසිකාරය සිහිය අවදිමත් සිහියකට ඒ කියන්නේ සිහිය පිහිටන්න ඕනි. සිහිය යොමු කරන්න ඕනේ සිහිය යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහිය නුවණ යොමු කරන්න ඕනනේ. ඒ සිහිය පවත්වන්න ඕනි මේ සිතුවිලි ඒ කියන්නේ එනවා යනවානේ. දැන් මෙහෙම මෙහෙම ආසාවක් ඇති වුණා කියමු හොඳ කෑමක් කන්න. එතකොට ඒක දැන් සිහියෙන් එනවනේ දැන් මේ සිතක් ආවා කියලා. එතකොට ඒ ඒක දැනුනේ කොහටද කියලා බලන්න. එතකොට Tamanට දැනේ Tamanගේම අභ්‍යන්තරයේ සිතුවිලි වලට අයිති නැති අවදිමත් ස්වභාවයක්. අන්න ඒකට Taman සිහිය පවත්වන්න ඕනේ. නැත්තම් ඒක අවදි වෙන්නේ අපි කොච්චර දැන් යථාභූත ඥානයේ සිතේ සත්‍ය දැක්කත් අතන අවදියට අවදිය තමයි දිනුව කියන්නේ. ප්‍රඥාව තමයි සිතේ සත්‍ය දකින්න එක යථාභූත ඥාණයෙන් දකින්න එක. නමුත් ප්‍රඥාවන්තන් ආයන් ධම්ම ඥායන් ධම්ම දුප්පඤ්ඤස්ස වුණාට ඒක දැනෙන්නේ ඥාණයටයි කිව්වේ ඒකයි. දැනෙන්නේ කොහටද දැන්? දැන් අපිට ලුණු රහ දැනෙනවානේ. ලුණු රහ වගේම දැන් සිතක් ඇති වෙලා නැති වෙන බව දැනෙනවානේ. දැනෙනවා. ඒක සිතුවිල්ලක් නෙමෙයි. අන්න එතන සිහියක් අවදි වෙනවා. මෙන්න මේ සිහියට තමයි අපි සිහිය පවත්වන්න ඕනේ. ඒ අවදිමත් සිහිය තව දියුණු කරගන්න ඕනේ. හැම මොහොතෙම සිතුවිලි වලට අයිති නැති ස්වභාවයක් අවදි වෙනවා. සමන්ට දැනෙන්න ඕනේ මේ මේ සිතුවිලි වලට අයිති නැහැ කියලා මේ සිතක් ඇති වෙලා නැති වෙන ස්වභාවය සිතුවිලි වලට අයිති නැහැ. මේ සිත මේ සිත රාග සිතක් කියලා දැනෙන්නේ අවදියටයි සිහියටයි. අන්න එතනයි ඥානෙ තියෙන්නේ. අන්නේ ඥානෙ අවදි කරගන්න. ඒක දැනෙනවා ස්වාමීනි. අන්නේ ඥානෙ තව තව හොඳින් සිහිය පවත්වන්න එතනට. දැන් අර සත්‍ය දකින්න එක වෙනම දෙයක්. හැබැයි ඒත් එක්ක මේ අවදිමත් ස්වභාවයට අවදි වෙන එක වෙනම දෙයක්. මේ අවදිය තමයි ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ. ඥාය සදිගමය කියන එකම ඥානය අවදි කරගන්න ඕනි කියන එක. ඒ කියන්නේ සිතුවිලි වලට සිතුවිලි වලට අයිති නැති අවදියක් තමන්ට ඇති වෙනවා. අවදිමත් ඒ කියන්නේ අර හීනෙන් නැකිරිනවා කියන්නේ අවදි වෙනවා කියන්නේ නිින්දෙන් අවදි වෙනවා කියන්නේ මෙන්න මේ වගේ සිතුවිලිනේ දැන් හැමතැනම තියෙන මේ මේ මේ අඹ ගහ පොල් ගහ මේ මේ හැමදේම සිතුවිලි නමක්නේ. ඒ නමක්නේ තියෙන්නේ. අන්න එහෙම ඒ ඒ සිතුවිලි වලට ඒ අසකන දිවනාසයෙන් එන අරමුණු වලට ඒව නෙමෙයි මේ කියන්නේ. ඒ අරමුණු එනවා යනවා. ඒවයි සත්‍ය දකින්න එක වෙනම දෙයක්. ඒක නෙමෙයි. ඒක සත්‍ය දකින්නකොට තවත් මේ අවදියක් ඇති වෙනවා. ඒ කියන්නේ අවදිය තමයි සිහියක් එනවා. Tamanට මේ මේ සිත දැන් එච්චර කලින් තරම් ඇලෙන්නේ නැහැ. කලින් තරම් ගැටෙන්නේ නැහැ කියලා ඔබතුමියම ඔබතුමියට එහෙම අවදියක් යන්තම් තියෙනවා දැනෙනවා. ඔබතුමිය කියනවා දැන් කලින්ට වගේ නෙමෙයි දැන් එච්චර මං මේව වෙන්නේ නැහැ කියලා. කම්පණය වෙන්නේ නැහැ කියලා. අන්න එතන එතන දැන් මේ මොහොතේ දකින්න ඕනේ. ඔව් එහෙමයි බාහිර ඒවට මට ගැටෙන්නෙම නෑ මම. ඔව් ඒ ගැටෙන්නේ නෑ කිව්වට දැන් අම්මගේ තියෙන අම්මගේ තියෙන අම්මගේ තියෙන දුර්වල තැන අපි දැක්කා. අම්මගේ තියෙන දුර්වලතම තමයි ගොඩාක් අයට ඒක තියෙනවා. අවදියට සිහිය පවත්තපු නැති එක. අවදිය දිනු කරේ නැති එක. ඒක ඒ කියන්නේ අවදියට තමයි දැන් සිහිය පවත්වන්න ඕනේ. දැන් සිතුවිලි වල පළක් නැහැ. දැන් අර අවදිය තව තව හොඳින් මෙනෙහි කරන්න. එතනට අරමුණු කරනකොට එතන එතන තව තව ප්‍රකට වෙනවා. විවරිතව විජිතව. එතන අරමුණු කරන්න කරන්න එතන තව තව හොඳින් පේන්න ගන්නවා. සිතුවිලි වලට අයිති නැති අවදිමත් ස්වභාවයක්. එතකොට කවුරුහරි කතා කරනකොට නිහඬව ඉන්න පුළුවන්කමක් තියෙනවා. කවුරු හරි බයිනකොට නිහඬ වෙන්න මොකද අර අවදියෙන් තමයි ඉන්නේ නිහඬ වෙලා. එයා දන්නවා බයිනවා කියලා ඒවා වැඩක් නැති බවත් අර යථාභූත ඥාණයෙන් එයාට පේනවා. ඒකෝ එයා අවදිය තුල ඉන්නවා. ඒ කියන්නේ සිතුවිලි වල එයා එයා නැහැ, ගැටෙන්නේ නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ. ඉසාම දිනුන තැනක්. ඔව්. සමහරවිට ඒ වෙලාවට අර ඇඟ හිරි වෙචිලා වගේ ආ ඒක එහෙම නෙන්නම්. අන්න එහෙම එකපාරටම දැනෙනවා ඒකද ඔය අවදිය කියන්නේ. නෑ නෑ එහෙම හිරි වෙචන එහෙම එහෙම දෙයක් නෙමෙයි. එහෙම සත්‍යයක් නෙමෙයි. ඒ හිරිවැටනේ ස්වභාවයේ තමන්ගේම ඒ චිත්ත කම්පන ස්වභාවනේ. ඒවා එච්චර වැදගත් නෑ. වැදගත් වෙන්නේ මේ මේ අවදිමත් ස්වභාවයටත් සිහියක් තියෙන්න ඕන. තමන්ට එහෙම එහෙම මේ දැනෙන ස්වභාවයකට සිහියක් තියෙනවා. දැන් දැන් ඔබතුමිය හිරිවැටෙන පැත්තට සිහිය පැවැත්වුවොත් හිරිවැටෙන එක තමයි ප්‍රකට වෙන්නේ. එතකොට හැමතිස්සෙම හිරිවැටෙන එක වැඩියෙන් පේන්න ගන්නවා. හිරිවැටෙනවා නිතරම එතකොට. එතකොට හිරි වැටෙන එක තමයි එතන ප්‍රකට වෙන්නේ. එතකොට අවදිය ප්‍රකට වෙන්නේ නැහැ. එතන එතකොට ධර්ම මාර්ගය පිරිහෙනවා. එතකොට ඔරුව පෙරලෙනවා. මග නෝග පැටලුණා වෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය නැති වෙනවා. පැහැදිලි නේද? තාම දිනුනුයි හැබැයි ඔය කියන තැන අතිශය සිරුම් තැනක්. ගොඩාක් අයට වරදිනවා එක එක විදිහට. දැන් අම්මට වෙලා තියෙන්නේ අම්මා මෙතනට අරමුණු තාම හරියට හොඳින් බැසගෙන නැහැ. වැදගත්ම තැන ඥානය කියන එක. ඥානය අවදි කරගන්න ඕනේ. ඥාස අධිගමය කියන තැනට එන්න ඕනේ. නිබ්බාන සත්‍ය ක්‍රියාව කියන තැනට එන්න එතකොටයි. සත්තානම් විසුද්ධියයි දුක්ඛ දෝමනස්සානම් අත්තගාය ශෝක පරිද්දවාන සමතික්කමාය ඥායස අධිගමාය නිබ්බාන සත්‍ය ක්‍රියාය කියන තැනට. එතනට එන්න ඕනේ. ඒ කියන්නේ සත්‍යාගයේ විසුද්ධිය වන්නේ මේ සිතුවිලි සංඛාර එහෙම නැත්නම් මේ වචන නාම ශ්‍රේලකෙම මිදු ස්වභාවයට සත්‍ය දැකලා අවදි වෙන තැනයි සත්‍යාගයේ විසුද්ධිය තියෙන්නේ සිතුවිලි වලින් විසුද්ධියයි සිතුවිලි වලින් මිදීමයි වැටහෙනවා එහෙනම් සිතුවිලි නැති අන්නේ ස්වභාවයට තමන් අවදි වෙන්න ඕයි එන සත්‍යාන විසුද්ධියයි දුක්ඛ දෝමනස්සන තියෙන දුක්ඛ දෝමනස්ස ශෝක පරිද්දාව සේරම තියෙන සිතුවිලි වලයි එහෙම නම් ඒ සිතුවිලි වලින් මිදෙන තැන ඒ සිතුවිලි වලින් මිදෙන තැන සියලු දුකෙන් මිදෙන්නේ සිතක් ඇතුළේමයි දුක තියෙන්නේ එතනින්මයි දුක මිදෙන්නේ එතනින්මයි අවදි වෙන්නේ ඥායස්ස අධිගමය ඥායස්ස අධිගමය කියන්නේ ඉතාම වැදගත් මේ ධර්මයේ තුල ඒ කියන්නේ ඥානය අවදි වෙන්න ඕනේ මේ ඥානයට සිහිය පවත්වන්න ඕනේ ඒ ඥානයට සිහිය පවත්වන්න නම් සිතට එන අරමුණ දකින්න ඕනි සත්‍ය දකින්න ඕනි යෝනිසෝ මනසිකාරය යථාභූත ඥාණයෙන් දැකලා ඒ සිතේ අරමුණ සත්‍ය දැකලා එතන ඒ ඒ සත්‍ය දැකීම තුළ අතරම අපිට සිත එතනම මෙතන එහෙම දෙයක් නැති බවට අවබෝධය එනවා. එතන මිදීම අත්ගාමයේ සිද්ධ වෙනවා. හැබැයි අත්ගාමයේ සිදුණු බව වැය ඥානෙ තියෙන්න ඕනි. ඥානෙ අවදි වෙන්න ඕනි. ඒක නැති වෙන බව. සිහිය පවත්වන්න ඕනි. දැන් මේ අරමුණක් එනවා. දැන් සතෙක් කෑ ගහනවා. ලේනෙක් කෑ ගහනවා. එතකොට ලේනෙක් කියන සිත එනවා. හැබැයි එහෙම දෙයක් බාහිර නැති බව දැකලා, shabdේ shabdයක් විතරක් බව දැකලා අන්න එතකොටම අවදි වෙනවා වය ඥානෙ. අත්ගමයේ අවදි වෙනවා. අත්ගමයන්ට කියන එක එතනදී සිද්ධ වෙන්නේ. එතනයි උදේවැය ඥානෙ ඇති වෙනවා පේනවා ලීනෙක් කියන શબ્දය ආවා නැති වෙනවා පේනවා වාය ඥානෙ පේනවා. ඒක සත්‍ය දැකීම තුලයි සිද්ධ වෙන්නේ. යථාභූත ඥානෙ තුලයි. එතන උපාදාන වෙන්නේ නැහැ. තව ලීනෙක් කියලා එපැත්ත හැරලා බලන්න යන්නේ නැහැ. ලීනෙක් ඉන්නවද කියලා හැරිලවත් බලන්නේ නැහැ. මොකද එහෙම අවබෝධය තුලින්ම මිදිලා දින් බලාගෙන තමන්ට පුළුවන් සක්මන් භාවනාව ඒ විදිහටම කරගෙන යන්න. ගැටෙන්නේ නැහැ. ශබ්ද වලට ගැටෙන්නේ නැහැ. වර්ණ වලට ගැටෙන්නේ නැහැ. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, ඕජා කියන කිසි දෙයකට කම්පනයක් නැහැ. දැන් වැටුණා. වැටුණා. ඔව්. එහෙමයි. මෙතන අවදිමත් සිත මේ අවදිමත් සිත ඉතාම වැදගත්. ඒ දස ඥාන අවදි වෙන්නේ ඒක අවදිමත් ඥානයේ හරහා සිද්ධ වෙන්නේ. මේක සිතුවිල්ලක් නෙමෙයි. හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතලා කාටවත් නිවන් දකින්න බෑ. සිතිවිලි වලින් කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. වැටහෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් සිතුවිලි වලින් ඵලක් නැහැ. ඒක දකින්න ඕනේ මේ මොහොතේමයි. සත්ත తත්‍ර විපස්සති. එතන එතන දකින්න ඕනේ. අතීතං නාත්ව ගම්මීය නප්පටික්ඛංකේ අනාගත පස්සේ උප්පන්න පස්ති උපේක්ෂණේ මේ මොහොතේ සත්ත తත්‍ර විපස්සති. එතන එතන සත්‍ය දකින්න ඕනේ. ඇති වෙන ඇති වෙන සිත සත්‍ය දැකලා මිදෙන්න ඕනේ. වැටුණා? එහෙමයි ස්වාමීන් වහන්සේ. තමයි එහෙනම් අම්මට ඒ කාරණා වැටුණා එහෙනම්. එහෙනම් අම්මට පුළුවන් දැන් සත්‍ය ධර්මය හඳුනා ගන්න. මාර්ගය වඩන්න පුළුවන්. අපි පැහැදිලි කරා. මෙතන යාලස්නාක මාර්ගය ආරම්භයේ ප්‍රායෝගික පැත්ත සම්මා දිට්ඨියට එන්නේ. දිට්ඨිච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං නහි ජාතු ගබ්බසෙයම් පුල්ලේතිති. ඉතින් මේ නැවත සිතුවිලි හටගන්න අර පුනර් පොණෝ භවිකා කියන ස්වභාවයෙන් මිදෙනවා සිත පොණෝ භවිකා නන්දිරාහක සාගත අත්‍රාභිනන්දනී කියන ඒ තණ්හා ක්ෂය වෙලා යනවා තණ්හක්කයෝ කියන තැනට එනවා බාහිර දෙයක්කට කම්පණය වෙන්නේ කියන්නේ ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යනවා. ඉතින් එතන ආසවක්ඛ්‍යා ඥානෙ උපදින තැන ඒ සිතේ සත්‍ය දකින තැන සුතුප්පාත ඥානෙ ඒ සිත හටගත්ත හේතුව පෙර සිත් කඩපිලිවෙත් දකින එකයි කුබ්බේ නිවාසානුස්ස ඥානෙ. පැහැදිලි අම්මට ත්‍රිවිද්‍යා සකස් වෙනවා. ධර්මයේ අම්මට අවදි වෙනවා. අම්මා නැවත දුගතියට වැටෙන හේතු නැහැ. මේ ලෙස සත්‍ය දකිනවා නම් අම මේ විදිහට මේ ප්‍රායෝගිකව පුහුණුව ලබනවා නම් ප්‍රතිපදාව සකස් කර ගන්නවා නම් ඒ කාන්තයෙන් සුගතිපරායන වෙනවා. වෙන කිසිවක් පළක් නැහැ. කිසිවක්ම ගන්න එපා. මානසිකාර කිසිවක්ම පළක් නැහැ. අතීතේ කරපු දේවල් ඒවා මේ මොනවත්ම පළක් නැහැ. මේ ෂණයට අවදි වෙන්න. වෙන සම්පත්තියට එන්න. ඇතේනවා. මේ මොහොතේ ඉඳන් මේ මොහොතේ ඉඳන් ෂණයට එන්න. ෂණයත් එක්ක යන්න. හොඳ බයම් එහෙනම්. තෙරුවන් සරණයි ප්‍රතිපදා සකස් කරගෙන සත්‍ය අවබෝධය තුළින් සසර දුකෙන් මිදෙන්න කියලා සිදුවෙන්න ඕනේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අම්මට